ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල ශ්‍රී සෝබිතාරාමාධිපති රාජකීය පඬිත දර්ශනපති පූජනීය ලියන්ගහවෙල ආනන්ද ස්වාමීන් වහන්සේ Thank you. සුපින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ දාරුක්ඛන්‍දෝපම සූත්‍රය ඇසුරෙන් නිවනට ඇති බාධා පිළිබඳවයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඒව මේව කෝ භික්ඛවේ සචේතුම් මෙහෙපි න ඕරිමන් තීරං උපගච්ඡත න පාරිමන් තීරං උපගච්ඡත න මජ්ජේ සංසීදිස්සත න තලේ උත්සීදිස්සත න මනුස්සග්ගා හෝ ගහෙස්සති න අමනුස්සග්ගා හෝ ගහෙස්සති න ආවට්ටග්ගා හෝ ගහෙස්සති න අන්තෝ පූති භවිස්සත ඒවන්තුම් හේ භික්කවේ නිබ්බාන නින්නා භවිස්සත නිබ්බාන පෝනා නිබ්බාන පබ්භාරා තංකිස්ස හේතු නිබ්බාන නින්නා භික්ඛවේ සම්මා දිට්ඨි නිබ්බාන පෝනා නිබ්බාන පබ්භාරාතිති ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගෙන තිබෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වග්ගපාළියේ සලායතන සංයුක්තයේ ආශිවිස වග්ගයේ හතරවන සූත්‍රයේ හැටියට දැක්වෙන පළමුවන දාරුක්ඛන්දෝපම සූත්‍රයයි. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අයෝධ්‍යා නුවර වැඩ ඉන්න දවසක ලෝතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ගංගානං නදී තීරයේ ගං තෙරට ගිහිල්ලා ඒ වැඩ ඉන්න ගමන් ගංගානම් නදී තීරයේ සිරියාව පිළිබඳව මෙනෙහි කරමින් ඉන්න වෙලාවේ ලෝතර බුදුරජාණන් වහන්සේට මේ ගංගානම් නදී තීරේ ගසාගෙන ඉන එක්තරා දර කැබැල්ලක් එහෙම නැත්නම් කොට කැබැල්ලක් ලෝතර බුදුරජාණන් වහන්සේට පෙනුණා ඔයත්තුනම් ගංගානම් නදී තීරය ගැන දන් උදවිය දැකලා ඇති. හිමාලයෙන් ආරම්භ වෙලා සතපුන් දහස් ගණනාවක් පුරාවට ඉන්දියාවේ සැරිසරල මහා මූදට වැටෙන විශාල ගංගාවක්. මේ ගංගාවේ ඊතර මෙතර දිහා බලපුවම මහා විශාල ඒ වගේම මහා විශාල ජලස්කන්ධයක් ගලාගෙන යන ගංගාවක්. මේ ගංගාව නොයෙකුත් කැලෑවල් පසු කරමින් නොයෙකුත් ගම්මාන පසු කරමින් නොයෙකුත් නගර පසු කරමින් මුහුද කරා යන ගංගාවක්. තින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගංගානම් නදී තීරයේ කොනක ඉඳගෙන මේ ගඟ දිහා බලාගෙන ඉන්නකොට අරාපි මුලින් සඳහන් කරපු දර කොටයක් මේ ගඟේ ගහගෙන යනවා පාවිනෝ බුදුරජාණන් වහන්සේ දකිනවා. ලෝකුරත්‍රා බුදුරජාණන් වහන්සේ ඒ අසල ඉන්න භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා. මහණෙනි ඔබලාට අර පේනවද අර ගංගා නම් නදී ගංගාවේ ගහගෙන යන අර දර කැබැල්ල කොට කැබැල්ල භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා ඔව් බුදුහාමුදුරනේ අපි දැක්කා අර කොට කැබැල්ල අර ලී කැබැල්ල බුදුරජාණන් වහන්සේ මේ දර කැබැල්ල දිහා කොට කැබැල්ල දිහා බලාගෙන ඉඳලා භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා මහණෙනි සමහරක් වෙලාවට ওই කොට කැබැල්ල මේ පැත්තේ ගන් තීරේ නැවතින්න පුළුවන්. එහෙම වුණොතින් ওই කොට කැබැල්ල මහා මුහුද කරා ගහගෙන යන්නේ නැහැ. මේ ගංගාවේ අවසානයේ මහා මුහුද හැබැයි මේ කොට කැබැල්ලට ඒ මහා මුහුද කරා යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සමහරක් විට ওই කොට කැබැල්ල ගිහිල්ලා යහා පැත්තේ තීරේ නැවතුනොත් ඒ නැවතුණාම මේ ඔය කොට කැබල්ලට මහා මූද කරා යන්න බැරි වෙනවා. සමහරක් වෙලාවට ওই කොට කැබැල්ල තව ටිකක් දුර ගිහිල්ලා ওই ගම්පතලේ නවතින්න පුළුවන් ගිලිලා. එතකොටත් ওই කොට කැබැල්ලට මහමෝද කරා යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට සමහර උදවිය ওই ගංගාවේ ගහගෙන යන දේවල් ඉක්තු කරන උදවිය ඉන්නවා. ඒ එහෙම මිනිස්සු ටිකක් පිරිසක් දැකලා ඔය කොට කැබැල්ලට නොයෙකුත් ලනු රැහන් පොටවල් දාලා මිගොඩට ඇදලා ගත්තොත් ඒ කට්ටියගේ ප්‍රයෝජනෙට ගන්න ගත්තොත් ඒත් ඔය මහමූද කරා ඔය කොට කැබැල්ලට යන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔය ගහගෙන යන කොට කැබැල්ල නොයෙකුත් කැලෑවල් වනාන්තරවල් පහු කරගෙන යනකොට ඒවට අධිග්‍රහිත දෙවිවරු අනැත්තම් අමනුෂ්‍යයෝ ඉඳලා ඔය කොට කැබල්ලට නොයෙකුත් හානි පමුණවන් ඉඩ අවස්ථාව තිබෙනවා. ආන්න එහෙම වුණාමත් ඔය කොට කැබල්ලට මහමූද කරා යන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔය කොට කැබල්ල ඔය කොට කැබල්ල දිරන්න පටන් ගන්න පුළුවන්. ඔය කොට කැබල්ලෙම තියෙන නොයෙකුත් හේතු නිසා ඔය කොට කැබල්ල දිරන්න පටන් ගත්තම මේ දහස් ගණනක් දිග මේ ගංගාවේ ගලාගෙන ගහගෙන යනකොට ওই කොට කැබැල්ල සුණු විසුණු වෙලා යන්න පුළුවන්කම තිබෙනවා. එතකොටත් ওই කොට කැබැල්ලට මහා මූද කරා ඉලෙමින්න බැරි වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට ওই කොට කැබැල්ල නොයෙකුත් තැන්වල තියෙනවා දියසුලි. ඒ දියසුලි වලට අහු වෙලා ඒ දියසුලි වලට අහු වෙලා නවතින්න පුළුවන්කම තිබෙනවා. ඕන්න ওই විදිහට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අරුණ වටක් සිහිපත් කරලා භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා. ඔය කොට කැබැල්ල කරුණ නම් අටක් හේතු කරගෙන නවතින්න පුළුවන් වෙනවා වගේම මේ සසර ගමන ගමන් කරගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ ඇත්තන්ට ජීවිතයේ එළඹෙන නොයෙකුත් කරුණු කාරණා හේතු කරගෙන ඔය නිර්වාණගාමී ප්‍රතිපදාව ඇහිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්වාණගාමී ප්‍රතිපදාව වැළැක්වෙන්න පුළුවන්. නිවන කරා යන ගමන වැළැක්විලා නවතින්න පුළුවන් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. භික්ෂූන් වහන්සේලාගෙන් මහණෙනි ඔබලාට මේ කාරණාව තේරුණාද? එහෙම නැත්නම් මේ කාරණාව විස්තර කරන්න පුළුවන්ද කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසපුවාම භික්ෂූන් වහන්සේලා සිහිපත් කරනවා බුදුහාමුදුරුවනේ මේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව විස්තර කරලා අපිට සිහිපත් කළා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ ගංගානම් නදී තීරයේ ඉඳගෙන ගම් යූරේ ඉඳගෙන එදා වැඩ සිටියේ භික්ෂූන් වහන්සේලාට මේ කියන ධර්ම කාරණාව ධර්මානුකූලව විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මම මුලින් සඳහන් කළා අර කරුණු 8ක් හේතු කොටගෙන මේ ගහගෙන යන ගම් කොටේට අර මහා මෝද කරා ඉලබෙන්න බැරි වෙනවා වගේ පින්වතුනි ගෘහ ජීවිතයක් වේවා පැවිදි ජීවිතයක් හෝ වේවා ඕනම කෙනෙක් නිර්වාණගාමී ප්‍රතිපදාව යනවනම් අර මුලින් සඳහන් කරපු කරුණු වටට සාපේක්ෂ කරුණු වටක් අපේ ජීවිතයට බලපවත්වලා අපේ ජීවිතයත් එක්ක බැඳිලා ඉඳලා අපේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාව අහුරනවයි කියලා. ඒ නිසා ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට සිටියේ මේ සංසාර ගමන බොහෝම භයංකරයි දුක්ඛදායකයි ඒ වගේම දුක මත පිහිටලා තියෙන එකක් ඒ නිසා යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරගෙන යථාර්ථය අවබෝධ කරගෙන මේ සසර ගමනින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා නම් සසර ගමනින් එතර වෙන්න උත්සාහවන්ත වෙනවා නම් මේ සසර ගමන කෙටි කරගෙන නිවන් දකින්න උත්සාහවත් වෙනවා නම් මෙන්න මේ කියන කරුණාවට පිළිබඳව හිතේ තියාගෙන ධාරණය කරගෙන ජීවිතේ ඒ වගේ ගැළවිලා ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවට බැසගත් ප්‍රතිපදාවට එළඹෙන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට සිටියා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණනි මම මුලින්ම මතක් කළා මුලින්ම මතක් කළා මේ කොටය සමහරක් වෙලාවට මෙතර නවතින්න පුළුවන් මෙතර කියලා සීපත් කරන්ට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක. ආයතීති ආයත ආයතනං වා සංසාර දුක්ඛං නයති. නොතීති ආයතනං වශයෙන් මේ සසර දුක් දිග්ගස්සන ඒ වගේම සසර දිග්ගස්සන්නට උපකාරී වෙන ඒ වගේම සසර දුක ආරක්ෂා කරලා දෙන ආයතනයක් අපිට තියෙනවා ඒ ආයතනය තමයි පිංගුතුනි සෑම පුද්ගලයෙක්ටම තියෙන චක්කුසෝත ගාහන ජීවා කාය මන කියන මෙන්න මේ ආයතන හය ලෝතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෙන්න මේ ආයතන හය සෑම මොහොතක් තප්පරයක් පාසාම මේ සසර දුක දිග්ගස්සන්නමයි උපකාරී කරන්නේ ඒ වගේම සසර දුක ආරක්ෂා කරගන්නමයි උපකාරී කරන්නේ. මේ ආයතන වල හැදිලාම තියෙන්නේ මේ ආයතන පිහිටලාම තියෙන්නේ ආයතනන ස්වභාවිකම ලක්ෂණේ තමයි මේ සසර දුක ආරක්ෂා කරලා දෙන එක. ඒ නිසා තමයි අපි සෑම කෙනෙක්ම මේ කාය ભેදයෙන් පස්සේ නොයෙකුත් ආත්ම භාවවල ඉපදිපිති අනාදිමත් සංසාර ගමනක මේ ගමන් කරමින් ඉන්නේ. මේ යම් කිසි හේකින් මේ ආත්ම භාවයෙමුත් මේ නිර්වාණගාමී ප්‍රතිපදාවටපත් වෙලා රහත් භාවයෙන් මේ සසර ගෙරක කෙලවර කරගන්න බැරි වුණොත් නැවත වාරයක් මේ සංසාර ගමන තව භවයක ඉපදීවිදී මේ සසර දුක ආරක්ෂා කරගෙන යන්නයි මේ කය උත්සාහ කරන්නේ. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අපි ගාව ආයතන ටිකක් තියෙනවා. ඒ ආයතන ටික තමයි මේ චක්කු සෝත ගහන જીවහා කාය මන කියන ආයතන ටික. චක්කු කියලා කියන්නේ ඇස. ඇසෙන් අපි නොයෙකුත් දේවල් අපි තුලට ඇතුල් කරගන්නවා. මේවට ద్వාර කියලා සඳහන් කරනවා. ద్వාරයක් ගත්තම ගෙදරක තියෙන දොරවල් දිහා බලපුවාම යම් කිසි කෙනෙක්ට ඇතුල් වෙන්න පිට වෙන්න තියෙන දේවල් තමයි දොරකින් සිද්ධ කරන්නේ. දොරකින් සිද්ධ කරන කාර්යභාරය යම් කිසි කෙනෙක් ඇතුළට ගන්නවා එළියට දානවා. ඒ වගේ තමයි අපේ මේ කියන බඹයක් පමණ වූ මේ ශරීර කදම්බේ මෙන්න මේ කියන ආයතන හය තමයි පින්වතුනි සෑම කෙනෙක්ටම පිහිටලා තියෙන්නේ. ඒ නිසා බුදුජානන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැ ඇහැ ඒ වගේම සෝත ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන පහ හය සෑම පුද්ගලයෙකුටම පවතිනවායි කියලා. ඉතින් පින්තුනි මේක යම් කොයි විදිහටද පවතින්නේ සෑම කෙනෙක්ටම පවතිනවා. සෝවාන් සකදාගාමි මාර්ගගාමි තත්ත්වේ යන කෙනෙක්ට උනත් මාර්ගඵල ලැබපු කෙනෙක්ට උනත් ධ්‍යාන සම්පන්නීන්ට පත්විච්ච කෙනෙක් උනත් රහත් භාවයට පත්විච්ච කෙනෙක් උනත් පසේ බුද්ධත්වයට පත්විච්ච කෙනෙක් උනත් ඒ වගේම බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් තුලත් මෙන්න මේ කියන ආයතන 6 පවතිනෝ. සෑම කෙනෙක් තුලම ආයතන 6 පවතිනෝ. ආයතන 6 පවතින් නැත්නම් ඒ ආයතන 6න් ප්‍රයෝජනයක් නැත්නම් ඒ ආයතන 6 ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නිරත්තංව කලින් ගරන් දරකඩක්ෂී අපිට ඉවතලන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වෙල සිහිපත් කළ සිටියේ අර කියන මෙතරේ නවතිනව වගේ කියලා සිහිපත් කළේ යම් කිසි කෙනෙක් මේ අසකනනාශයේ දිව ශරීරයේ මනස කියන කරුණු ආයතන මගේය ඒ වගේම මගේ කියන මමත්වයෙන් අරගෙන ඒ වගේම යම් කිසි හේකින් මේ කියන කරුණු කාරණා අපේ පවතින මගේ පවතිනවා ඒ වගේම සුඛ පිණිස පවතිනවා නිත්‍ය පිණිස පවතිනවා කියන හැඟීම් සමුදායකටපත් වෙන්න යෙදුනොත් තව තේරෙන්න කියනවා නම් මේ කියන ආයතන ධර්ම මගේය ඒ වගේම මගේ මට අයිති ඒ වගේම නිත්‍යයි සුඛයි සපදායකයි කියලා යම්කිසි සිතවිල්ල ගොඩනගාගෙන යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ආන්න ඒ පුද්ගලයාගේ සංසාර ගමන දික් වෙනවයි කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ. එතකොට ඇස පිනවන්න ඒ පුද්ගලයෝ වෙහෙස වෙනවා. ඒ වගේම කන පිනවන්න ඒ පුද්ගලයෝ වෙහෙස වෙනවා. ඒ වගේම දිව පිනවන්න වෙහෙස වෙනවා. දිවද පිනවනවා ගැන සිහිපත් කරනකොට මේ රසාරම්මණය අපි වෙත ඇදගන්න පිංගුතුනි මෙන්න මේ කියන දිවෙන්. ඒ රසාරම්මණය තමයි පිංගුතුනි ජීවිතයේ පිණිස පවතින්නේ. ජීවත් වෙනවයි කියලා කියන්නේ රසාරම්මණය ඇදගන්න එකට. ඒ වගේම ජීවිත ජීවත් වීමේ ශක්තිය පවතින්නේ මෙන්න මේ කියන ජීවහාව එහෙම නැත්නම් රසාරම්මනේ හේතු කොටගෙන. ඒ නිසා මේ ජීවිත ඉන්ද්‍රිය කියන එක පවත්වන්න බලපවත්වන ප්‍රධාන කාරණය පින්වතුනි ජීවහා එහෙම නැත්නම් දිවෙන් ගන්න එකේ ඕජස් මෙහිදී සීපත් කරන්න ඕන ලෝතරා බුදුරජාණන් වහන්සේ චෛතසික ධර්ම හැටියට සබ්බචිත්ත සාධාරණ ධර්ම වලින් එකක් හැටියට ජීවිතේන්ද්‍රිය නම් කරලා තියෙනවා. ඒ වගේම සිත් 80ක් 89ක් ගැන සඳහන් වෙනකොට ඒ සිත් 89ම පුරාම පවතින එක කාරණාවක් හැටියට මේ ජීවිතේන්ද්‍රිය කියන එක පවතිනවා. ඒ නිසා පුද්ගලයෙක් ජීවත් වෙන්න දිව අවශ්‍ය කරනවා. ජීවහාවෙන් ගන්න රසය අවශ්‍ය කරනවා. ඒ වගේම ආහාර වලින් ලැබෙන ශක්තිය ජීවත් වීම සඳහා උපකාරී වෙනවා. මෙතන සිහිපත් කරන්නේ ඒ පුද්ගලයා ඒක ජීවත් වීම සඳහා පමණක් නොව එතනින් එහාටත් ගිහිල්ලා නිත්‍ය සුඛදායක සුබ පිණිස පවතිනවා කියන සිතවිල්ලක් මවාගෙන යම් කිසි කෙනෙක් ක්‍රියා කරන්න ගන්නවා නම් ආන්න එතන තමයි පිංගුතුනි බුදුරජාණන් වහන්සේ මෙතර නවතින්න හේතු වෙන කාරණාවක් හැටියට සිහිපත් කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ওই කය ගැන සිහිපත් කරනකොට කුච්චිතානං ආයෝති කායෝ කියලායි බණ පොතේ සඳහන් අටුවාවේ සඳහන් වෙන්නේ. අපවිත්‍ර දෑවිලින් පිළිකුල් ද්‍රව්‍ය වලින් එකතු වෙච්ච කයකුයි අපි හැමෝටම තියෙන්නේ. අපි සමහරක් වෙලාවට අපේ කය දිහා බලලා සන්තෝෂ භාවයටපත් වෙනවා. අපේ කය දිහා බලලා චිත්ත ප්‍රසාදයටපත් වෙනවා. අපේ කය දිහා බලලා ආඩම්බරයටපත් වෙනවා. හැබැයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කය කියන එක පේන්න තියෙන කය කියන එක පටවියාපෝ තේජෝ වායෝ කියන චතුර්මහා ධාතුන්ගෙන් නිර්මිත එකක් මේ චතුර්මහා ධාතුන්ගෙන් නිර්මිත විච්ච මේ කය පිංතුනි පටවි කියන காரணා 20න් එකතු වෙලා කේසා ලෝමා නකා දන්තා වගේ කරුණු කාරණා 20කින් එකතු වෙලා ඒවට වැగిරෙන ජව්‍ය ආපෝ જાතියෙන් 12කින් එකතු වෙලා තේජෝ කියන කරුණු හතරත් එකතු වෙලා වායෝ කියන කරුණු හයත් එකතු වෙලා 42කින් සමන්විත වෙලායි මේ අපේ බඹයක් පමණ වූ පේන්න තියෙන ශරීරය නිර්මිත වෙලා තිබෙන. හැබැයි අපි නොයෙකුත් ආකාරයට මේ ශරීරය දිහා බලලා සිතවිලි මවාගත්තත් සිතවිලි ගොඩනගාගත්තත් මේක සුබදායකයි නිට්ටයයි සපයි කියලා අපි කල්පනා කරගෙන නොයෙකුත් දේවල් කරගෙන හිටියත් මගේ මේ ශරීරය කියලා හිතාගෙන හිටියත් ඒ වගේම මේ ශරීරය මම තමයි කියලා අධිපතිත්වයක් දරාගෙන ඉන්න කටයුතු සිද්ධ කරගෙන හිතා හිතාගෙන කටයුතු කළත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපවිත්‍ර ශරීරයක් පිළිකුල් සාධාවගත ද්‍රව්‍ය වලින් එකතු වෙච්ච ශරීරයකුයි මේ තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ එක වෙලාවක සිහිපත් කරනවා. සචේමස්ස කායස අන්තෝ බාහිරතං ගතෝ දණ්ඩා නූන ගහිත්වාන කාකේ සෝනේච වාරේ යම් කිසි වෙලාවක මේ ශාරීරියේ තියෙන දේවල් එළියට ඇදලා දැම්මොත් මේ ශාරීරියේ තියෙන දේවල් බාහිරට එන්න පටන් ගත්තොත් පින්වතුනි කාකෝ කාක්කංගෙන් බල්ලංගෙන් ආරක්ෂා කරගන්න කෝටු අරගෙන දඬු මුගුරු අරගෙන ඉන්න වෙනවා කියලා බුදුහාමුදුරු සිහිපත් කළේ. ඒ නිසා කාක්කු බල්ලෝ අදින්න පින්වතුනි. කුණු ද්‍රව්‍ය, අපවිත්‍ර ද්‍රව්‍ය. ඉතින් එහෙව් ශරීරයකුයි මේ අපි සෑම කෙනෙක්ටම උරුම වෙලා තිබෙන්නේ. ඒක අපි නොයෙකුත් දේවල් කරලා පිරිදැගුම් කරලා ආරක්ෂා කරගෙන ගියත් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා ඒක පවතින්න පවත්වගෙන යනවා මිසක් පිරිසුදු භාවයෙන් තියාගෙන සැලකිල්ලෙන් ඒක ආරක්ෂා කරගෙන ක්‍රියා කරනවා මිසක් මේ පිළිබඳව මගේ කියන මමත්වයක් මගේ අධිපතිත්වයෙන් යුක්ත ශරීරයක් මේ තියෙන කියන හැඟීමක් ඒ වගේම නিত্য වශයෙන් ගන්න සුඛදායක පැවැත්මක් මේ ශරීරයට නැහැ කියන එක හිතේ තියාගෙන ක්‍රියා කරන්න ඕනේ කියලයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට සිටියේ. ඒකට ප්‍රධාන හේතු කාරණාව තමයි පිංගුතුනි මේ ශාරීරිය ඒ විදිහට පවත්ව ගන්න අධිපතිත්වයක් දරන්න බැරි වෙන නිසා. හයවෙනි කාරණාව තමයි පින්වතුනි මනස. යෝ නාම ධම්මෝ ආරම්මණං මනතිසෝ නාම ධම්මෝ මනෝ නාම වශයෙන් අපේ අටුවාවේ සඳහන් වෙන්නේ. යම් කිසි ධර්ම ධර්මතා නැත්නම් ආරම්මන යම් කිසි ආකාරයකට මිනීමකට එහෙම නැත්නම් මනින්ද යම් කිසි ආයතනයක් තියෙනවද යම් කිසි දෙයක් තියනවාද ඒක මනසයි පිංගුතුනි. මේ මනසින් තමයි පිංගුතුනි සෑම දෙයක්ම මැනීම සිද්ධ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙන් කරුණු හතරක්ම නාම කියන කොටසට එකතු කරලා මෙන්න මේ කියන නාම කියන කොටස කොටසේ තිබෙන මන කියන කොටසට එකතු කරගෙන මේ මනසෙන් මිනීම සිද්ධ කරලයි අපි තුලට එක්කාසු කරගන්නේ කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ සිටියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ මගේ කියන ඇස කන නාසය දිව ශරීරය මනස කියන කාරණා මමත්වයෙන් අරගෙන මගේ කියලා හිතාගෙන සුඛ සාගතයි නිත්‍ය සපදායකයි කියලා හිතාගෙන නිට්ටයයි කියලා සිතුවිලි මවාගෙන යම් කිසි කෙනෙක් ක්‍රියා කරන්න පටන් ගත්තොත් ආන්න ඒ පුද්ගලයාට පින්වතුනි නිර්වාණගාමී ප්‍රතිපදාව සඳහා තිබෙන සම්මාදිට්ඨි සම්මද්දෘෂ්ටිය ඒ පුද්ගලයාගෙන් නැති වෙලා එහෙම නැත්නම් ආවරණය වෙලා ඒ පුද්ගලයාගේ සසර ගමන දික් වෙනවා මිසක් අර කියන නිර්වාණගාමී ප්‍රතිපදාවට නිර්වාණගාමී ප්‍රවාහයට එළඹෙන්න බෑ කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කර සිටියා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණාව හැටියට කරතර නම් කරලා එහෙම නැත්නම් ඒගොඩ නම් කරලා සමහරක් වෙලාවට මේ කොටේ ගිහිල්ලා ඒගොඩ නවතින්න පුළුවන් ඒගොඩ කියන එකට බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් සපයනවා ලෞතර බුදුහාමරෝ දේශනා කරනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කරුණු කාරණා බාහිර ලෝකයේ තියෙන දේවල් බාහිරව පවතින දේවල් ආන්නේ බාහිර ලෝකයේ නොයෙකුත් රූප තියෙනවා නොයෙකුත් ශබ්ද තියෙනවා ඒ වගේම නොයෙකුත් ස්පර්ශ තියෙනවා නොයෙකුත් රස දේවල් තියෙනවා ඒ වගේ නොයෙකුත් ධර්ම කාරණා පවතිනවා ඒවා ලෝක ලෝකයේ පවතින දේවල් ලෝක ස්වභාවය තුල පවතින දේවල් සුභා ධර්මයේ තුල පවතින දේවල් නොයෙකුත් ආකාරයෙන් ඒව නොයෙකුත් වේශ මවාගෙන ඉන්නවා පිංගුතුනි රූප නොයෙකුත් තාලෙට අපිට පේන්න තියෙනවා එකම විදිහකට නෙවෙයි සිත ඇද ගන්න තාලෙට සිත මන බඳින තාලෙට රූප පවතිනවා ශබ්ද නොයෙකුත් තාලෙට ඇහෙනවා සරිගම පදනී කියන සප්ත ස්වරය නොයෙකුත් තාලෙට සංයෝග කරමින් නොයෙකුත් දේවල් ගොඩනගමින් අපේ ඒ නොයෙකුත් ශබ්ද මාధుර්යම් පවතිනවා පිංගුතුනි. දිව පිනවන්න නොයෙකුත් දේවල් රස ලෝකේ නොයෙකුත් තාලෙට පිංගුතුනි පිහි තියෙනවා. ඒ රස පිනවීම සඳහා නොයෙකුත් දේවල් දිනින් දින නිපද වෙනවා, පරිේෂණ කරනවා. ඒ වගේම උපද්දවලා ලෝකයට මුදා හරිනවා. නාමිකුත් කරුණු කාරණාත් එහෙමයි. ඒව ලෝකේ සෑම මොහොතකම පවතින දේවල්. පාරට බැස්සම පිංගුතුනි ඔය දැන්වීමක් ගත්තම පින්වතුනි රූප වාහනියක් නඩපුවම ගුවන් විදුලියක් අහපුවම පතරයක් නොයෙකුත් දේවල් ගත්තම මෙන්න මේ කියන කරුණාකාරණා නොයෙකුත් විදිහට පවතිනවා ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ආකාරයකට මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන තැන්වල අපි ගිහිල්ලා නැවතුනොත් පින්වතුනි අන්න ඒවා නිත්‍යයි සපයි සුඛදායකයි මේවා මට පිණිස පවතින දේවල් කියලා කල්පනාවට අරගෙන ඒ වගේම පස්සේ එළබෙන්න ගත්තොත් ඒ වගේම ඒවම හොයන්න ගත්තොත් ඒ පිළිබඳව පරිශනම කරන්න ගත්තොත් ඒවා සොයාගෙන සොයාගෙන යන්න එළඹෙන්න ගත්තොත් ආන්න අර කොටේට මහමූද කරා යන්න බැරි වෙනවා වගේ අපේ ජීවිතයේ පිංගුතුනේ එක තැන පවතින්න පටන් ගන්නවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන රූප ලෝකේ බාහිරව පවතිනවා. අපේ ඇස මේ පැත්තෙන් පවතිනවා. චක්කුම් පටිච්ච රූපේ උප්පත්තිති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා අතීතානාගත පච්චුප්පන්නේ ධම්මේසු අතීතේ පවතින වර්තමානයේ පවතින පැවතුණු අතීතයේ පැවතුණු වර්තමානයේ පවතින අනාගතයේ පවතිවි කියලා හිතන ධර්මකාරණාත් එක්ක අපේ මේ සිතුලි සම්පදායන් එකතු කරමි. අපේ මේ සංඥාවන්ගෙන් ගොඩනගාගත් දේවල් තර්ක විතර්ක කරමින් අපි නොයෙකුත් එළඹීම් වලට එළඹෙනවා පිංගුතුනි. ඉතින් ඒ වගේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ එළඹීම් සසර පිණිසම පවතින දේවල් සමහරක් වෙලාවට අපි මේ වගේ ගන්න දේවල් සුඛසාගත දේවල් වෙනවා. සමහරක් වෙලාවට දුක්ඛදායක දේවල් වෙනවා. සමහරක් දේවල් අපි උපේක්ෂාවෙන් විඳ දරා ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛායං වේදනාන වේදනාය සුඛ වේදනාවෙන් හටගන්න දේවල් පුට්ඨෝ සමානෝ පුට්ඨෝ සමානෝ රාගානුසයං අනුසති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුගසාගත දේවල් හැටියට ගත්තත් ඒ වගේන් හටගන්නේ පින්වතුනි රාග අනුසය කියන දේමයි වැඩෙන්නේ. දුක දේවල් දුක්ඛ වේදනාන පුට්ටෝ සමානෝ පටි පටිඝානුසයන් දුක්ඛ දේවල් වලින් ගත්තත් ඒවා පටිඝේ පිනිස තරහව පිනිස පවතින දේවල් උපේක්ෂාව අපි විලාවකට කල්පනා කරනෝ මැදිහත් සිතින් වෙන්න ඇති කියලා. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ උපේක්ඛාං වේදනානං පුට්ටෝ සමානෝ අවිජ්ජානුසයං ඒ උපේක්ෂාවෙන් ගොඩනගන්නේ පිඟුතුනි අවිජ්ජාවයි අනුසය ධර්මයක් හැටියෙද ඒ නිසා අපි දන්නවා අනුසය ධර්ම අහන තැනදී මේ සසර පවතින සසර නවත්ව ගන්න හේතු භූත වන කරුණු ඒ වගේ අන්තර්ගත වෙලා තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාහිර ලෝකයේ තියෙන රූප වේදනා සංඥා සංඛාර රූප රූප රූපය, ශබ්දය, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන සෑම කරුණක්ම පිංගුතුනි මේ සුඛසාගත දේවල් එහෙම නැත්නම් දුක්ඛය ඇති කරන දේවල් උපේක්ෂා සාගත විදීමක් ඇති කරන දේවල් ඒ වගේම හටගන්න දේවලුත් රාගය හා සම්බන්ධ වෙනවා නම් පටිගය හා සම්බන්ධ වෙනවා නම් අවිජ්ජාව හා සම්බන්ධ වෙනවා නම් පිංගුතුනි ඒ පුද්ගලයාගේ සසර පවතිනවා එහෙම නැත්නම් ඊතර නවතින්න සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම පින්වතුනි තුන්වෙනි කාරණාව සමහරක් වෙලාවට මේ කොටේ එකතැන ගංගාවේ යටිපතුලට ගිහිල්ලා கிඳා බහැලා නවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සෑම කෙනෙක් තුළම මේ සසර පවතින ප්‍රධාන හේතුවක් වන තෘෂ්ණාව අපේ තුල ගොඩනැගිලා තියෙනවා. අන්නේ තෘෂ්ණාවේ තියෙන නන්දි රාගය අපි මේ සෑම කෙනෙක්ම එකතැන නවත්තලා යටට ගිහිල්ලා තැම්පත් කරන්න හේතු වෙච්ච එකක්. නන්දි රාගය කියන්නේ සායි සීපත් කරනකොට බුදුරජාණන් වහන්සේ සීපත් කරනවා නන්දීති සප්පීතික තණ්හං නන්දි රාගයේ නන්දි කියන වචනේ තේරුම සප්පීතික තණ්හං ප්‍රීතියක් සහිත තෘෂ්ණාවයි. තෘෂ්ණාව කියන එකට වචන සිය ගණනක් බණ පුතේ සඳහන් වෙනවා. ඒ තෘෂ්ණාව, ආලය, කාමයේ මේ ආදී නොයෙකුත් වචන වලින් තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රීතියක් සහිත තෘෂ්ණාවක් ගොඩනැගිලා තියෙනවා නම් ආන්න එතෙන්ට අපි නන්දි කියලා කියනවා. රාගයත් මේකේ තියෙනවා. හැබැයි රාගයේ තියෙන තැන පිංවතුනි ප්‍රීතිය රහිතයි. ප්‍රීතිය රහිත තෘෂ්ණාවක් යම් කිසි තැනක තියෙනවා නම් ආන්න එතෙන්ට රාගය කියන එක තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි තුල අර මුලින් සඳහන් කරපු ආයතන ධර්ම තුල හෝ එහෙම නැත්නම් බාහිර වශයෙන් තියෙන ආයත ධර්ම තුල හෝ ගොඩනගාගෙන තියෙන සප්පීතික තණ්හාව හෝ ප්‍රීතියක් රහිත තණ්හාවෙන් ඇති කරගත්ත නන්දි රාගය යම් කිසි කෙනෙක් තුල තියනවද ආන්න ඒ පුද්ගලයාගේ මේ සසර ගමන අර නිවන කරා යන ගමන වැළැක්විලා අර ගංගාවේ යටිපතුලට ගියා වගේ ඒ පුද්ගලයාගේ ගමන නවතිනවයි කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ හතරවෙනි කාරණාව හැටියට සිහිපත් කළා ඉගොඩ යම් කිසි වෙලාවකට ඉගොඩ ගිහිල්ලා නවතිනවා. පොඩි රැල්ලක් වැදිලා මේ කොටේ ගිහිල්ලා ඉගොඩට වැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොයෙකුත් හේතු කාරණා ඇතුව ගිහිල්ලා ගමන් මාර්ගය වෙනස් වෙලා ඒගොඩට යන්න පුළුවන්. හැබැයි කෙසේ හෝ ඒගොඩට යන්නේක ලෞතරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළන්නේ. ඒගොඩට යනවයි කියලා කියන්නේ මානෙ කියන දේ අපි ගොඩ නගා ගන්න එක. අස්මීති උපජ්ජනකෝ නවස් විද නමානෝ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. අපි තුල ඇති කරගන්න නවවිදෝ මානයක් තියෙනවා. ඒ නවවිධ මානය අපි තුල ගොඩනගෙන්න පටන් ගත්තොත් ආන්න ඒ පුද්ගලයා ඒ ගොඩට ගිහිල්ලා ගැහි ගැහි ඉන්න කෙනෙක් බවට පත් වෙනවා වගේ කියලා. මානින් කෙරෙන්නේ පින්තුනි මනින එකයි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සිහිපත් කරනවා අපි තුල සෑම කෙනෙක් තුල මුල් පහක් ඇනිලා තියෙනවා. අපේ කකුලේ පොඩි උලක් ඇනුනොත් ඒ උල තියෙනකන් පින්තුනි අපිට සනීපයක් නැහැ. ඒ උල තියෙනකන් අපිට වේදනාවක්මයි ඇති කරන්නේ. අපි සෑම මොහොතක්ම ඒ ගැන හිත හිතා ඉඳ සිද්ධ වෙනවා. වෙන බාහිර වැඩක් කරගන්න බැරුව අපේ මනස, අපේ හිත එතන තැම්පත් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙලාවකම වේදනාව උපද්දෝමින් තියෙන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආධ්‍යාත්මික වශයෙන් අපිට ලෝයේ විදිය උල් හයක් කැණිලා තියෙනවා. රාග, ద్వේෂ, මෝහ, මාන, ditthi කියන මේ උල් හය අපි තුල තියෙනකන් පින්වතුනි වේදනාවමයි ගෙන දෙන්නේ. එතනත් පින්වතුනි ඔය මාන කියන එක උල්පහින් එකක් හැටියටයි බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මානෙ කියන දේ අපිට නොයෙකුත් ආකාරයෙන් ජීවිතේ රැඳිලා තියෙන දෙයක්. අපි ඒ වෙලාවදී මේ මානෙ ලක්ෂණ මානෙ හැටියට සමහරක් තැන්වල විග්‍රහ කරලා තියෙනවා. තවත් සමහරක් අවස්ථාවල අත්ුක්කංශන මානෙ හැටියටත් පරවම්බන මානයේ හැටියටත් අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. අත්ත්ුක්කංශනේ දිසිද්ධ කරන්නේ තමන් උස්සයි සිතාගෙන අපි නොයෙකුත් දේවල් සිතුවිලි නගාගෙන ක්‍රියා කරනවා. පරවම්බනයේදී අපි සිද්ධ කරන්නේ අනිත් අය පහත් කරලා දාලා, අනිත් අය යටත් කරලා දාලා, අනිත් අය මට වඩා පහලින් ඉන්නේ කියන මානයකට අපි පැමිණෙන එක. සමහරක් වෙලාවට පින්වතුනි මේවා නොයෙකුත් ආකාරයෙන් ඇති වෙන්න පුළුවන්. අපිට විහාරස්ථානේ හාමුදුරුව කෙනෙක් හැටියට විහාරාධිපති නම් මාන ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නායකම් වලින් මාන ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නොයෙකුත් අනතුරු ලැබුණම මාන ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේදී අපිට යාන වාහන තිනකොට මාන ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නොයෙකුත් ඉහළ තනතුරු ලැබුණම මාන ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නොයෙකුත් දෙනාගේ ප්‍රශංසා අපි කරා ගලාගෙන එනකොට මෙන්න මේ කියන මාන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ මානෙ අපි නොයෙකුත් ආකාරයෙන් පෙන්වනවා. ඒ මානෙ නොයෙකුත් ආකාරයෙන් හිතේ දරාගෙන අපි ක්‍රියා කරනවා. සමහරක් වෙලාවට පින්වතුනි ඒ මානෙන් අපිට අනිත්‍ය තලාපෙලන්න ක්‍රියා කරනවා. සමහරක් වෙලාවට ඒ මානෙන්ම තමාම ප්‍රීතියකටපත් වෙනවා. තමන්ම ව්‍යාජ ප්‍රීතියක් ගොඩනගාගෙන ඒ මාන්නෙන් උදින් ඉදින් වෙනවා. ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ මානය තියෙනකම් පින්වතුනි යම් කිසි කෙනෙක්ට මේ සසර ගමන පිළිබඳව සම්මා දෘෂ්ටි ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මිනිස්සු ඇවිල්ලා සමහරක් දර කැබිලි අරගන්නවා. ඒ දර කැබිලි අරගන්නවයි කියලා කියන්නේ තව කෙනෙක් ගෘහ ජීවිතයත් එක්ක නොයෙකුත් සම්බන්ධතා පැවිදි උදවිය පවත්වනවා නම් ගෘහ ජීවිතයක් ගත කරන උදවිය අනිත් අයත් එක්ක බොහෝ නොයෙකුත් අවිවේකීතාවයකට පත් වෙනවා නම් ආන්නේ පුද්ගලයාටත් සසර ගමන අර කියන නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන්න අපහසු වෙනවා. හයවෙනි කාරණාවට හැටියට අමනුෂ්‍ය කියලා හැටියට සිහිපත් කරනවා. සමහර උද්දවිය පින්කම් සිද්ධ කරනවා. සිල් රකින්නව බණ භාවනා කරනවා. ඇහුවම නිවන් දකින්න නෙවෙයි. එයත් සිහිපත් කරනවා. දෙවියෙක් වෙන්න එහෙම නැත්නම් හොඳ ලස්සන දෙවියෙක් වෙන්න මහව අනුභව සම්පන්න දෙවියෙක් වෙන්න තමයි අපි මේ පින්කම් කරන්න කියලා සමහරු කල්පනා කරනවා. ඒ උදවියටත් පින්වතුනි මේ නිර්වාණගාමී ගමන යන්න බැරි වෙනවා. හත්වෙනි කාරණාව හැටියට බුදුහාමුදුර සිහිපත් කරනවා දියසුලියක්. සුලියකට අහුවෙච්ච කෙනෙක් ලේසියෙන් පහසුවෙන් බේරෙන්නේ නැහැ පින්වතුනි. අපි දන්නවා නොයෙකුත් පීනන්න පුළුවන් නොයෙකුත් කප්පිත්තන් ඉන්නවා. හැබැයි ඒ ඇත්තන් දියසුලියකට අහු වුණාම ඒ ඇත්තන්ට කිමක්වත් කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි අපි තුල තියෙන පංචකාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයන්ගෙන් ඇතිවන හැඟීම් සමුදාය, ඒ වගේන් ඇතිවන පිළීම් සමුදාය පිංගුතුනි අර දිය සුලියක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්නේ. ඒවට අහුවෙච්ච කෙනෙක් ලේසියෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අටවෙනි කාරණාව හැටියට නැවතී දිරනවයි කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේක උපමා කරන්නේ ආදේශ කරන්න පිංගුතුනි ලී කැබල්ලෙම හදගන්න නොයෙකුත් දේවල් වලින් ඒ ලීව් කැබැල්ල දිරන්න පටන් ගන්නවා. අපි තුලත් පිංගුතුනි නොයෙකුත් කෙලෙස් සම්පත්තීන් තියෙනවා. කෙලෙස් 1500 පොත කියවපුවාම ඒ කෙලෙස් 1500 අපේ ජීවිතයට බලපාලා තියෙන තාලේ රේණුකානේ හාමුදුරන් වහන්සේගේ ඒ පොත කියවනකොට අපිට තේරෙනවා. ඒ කෙලෙස් 1500න් එකක් දෙකක් හතරක් පහක් හරි ඊට වඩා වැඩි ප්‍රමාණයක් හැම කෙලෙස් ධර්මයක්ම අප තුල පවතින්න පුළුවන්කම තියෙන අඩු වැඩි වශයෙන්. ආන්න ඒ කියන ක්ලේශ ධර්මයන් අප තුල වැඩෙන්න පටන් ගන්න පටන් ගන්න පිංගුතුනි අපි දිරන්න පටන් ගන්නවා එහෙම නැත්නම් අපි එකතන පල් වෙන්න පටන් ගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන කාරණාව සිහිපත් කරලා කරුණු නම් අටක් සිහිපත් කරලා මේ පුද්ගලයාගේ සසර ගමන නිර්වාණගාමි ප්‍රතිපදාවෙන් නවතින තාලේ සිහිපත් කරපුවම එතන හිටපු නන්ද කියන කුමාරයා නැත්තම් නන්ද කියන ගෝපල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි වෙන්න අහනවා. ඉතින් නන්ද කියන ගෝපල්ලාට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඔය ඉන්න ගෝපල්ලෝ ටික ගිහිල්ලා, කවියෝ ටික ගිහිල්ලා අයිතිකාරයාට බාර දීලා ඉන්න ආන්න එදාට ඔබට පැවිදි වෙන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ඒ කටයුතු නිම කරලාවිල්ලා අවසර අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ කියන බාධා වලින් මිදලා නිර්වාණගාමී ප්‍රතිපදාවේ මට යන්න ඕන කියලා ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදාව දුන්නම් ආන් ඒ මානවකයා ගොපල්ලා පැවිදි භාවයටපත් වෙලා බුද්ධ ශාසනයේ අග්‍රඵලයේ විච්ච නිර්වාණ සම්පන්තියෙන් සාක්ෂාත් වෙච්ච ඒ රහත් භාවයටපත් වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කොට වදාළ දාරුඛන්தோපම සූත්‍රයෙන් සීපත් කරපු ඒ දර කැබල්ලක් කොට කැබල්ලක් මහ පොමුද කරා යනකොට බාධ කෙනෝ වගේ අපේ ජීවිතයට නොයෙකුත් බාධක එන්න පුළුවන් නිර්වාණගාමී ප්‍රතිපදාවත් එක්ක අපේ ආයතනත් එක්ක බාහිර ආයතනත් එක්ක නන්දි රාගයත් එක්ක ඒ වගේම මනුෂ්‍යත් එක්ක ඒ වගේම නොයෙකුත් පරිබාහිර සිද්ධිත් එක්ක අපේ නෙවෙයි නිර්වාණගාමී ප්‍රතිපදාව වැළකෙන්න පුළුවන් ඒක දුර්වල වෙන්න පුළුවන් ඒ ගමන් මාර්ගේ ඒ නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා ඒක අවබෝධ කරගෙන මේ මුලින් සඳහන් කරපු කරුණ කාරණා සිහිපත් කරගෙන ඒ වගේම බාධා වලින් වැළකීලා නිර්වාණගාමී ප්‍රතිපදාව හංසියෙකුටත් වඩා මොනරෙකුට වගේ වේගයකින් මොනරෙකුට වඩා හංසියෙකුට වගේ වේගයකින් නිර්වාණගාමී ප්‍රතිපදාවට එළඹෙන්නට සෑම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නා හැටියට මේ වෙලාවේදී සිහිපත් කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි සංයුක්ත නිකායේ දාරුක්ඛන්දෝපම සූත්‍රය ඇසුරින් දේශනා කරපු ධර්මයේ සිස් තබාගෙන කටයුතු කිරීමෙන් රැස් කරගන්නා වූ කුසල අනිසංශයන් මුත් හේතුපාදා වෙලා මෙලොව පරලොව අභිවෘද්ධියෙන් අවසන උතුම් වූ නිර්වාණ ශාන්තිය පිණිස මේ ධර්ම දේශනා මේ කුසල සත්‍ය සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා අපි සියලු දෙනාම සාදු සාදු සාදු ආකාසට්ටාට බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටාට බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටාට බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං තී Thank you. සාදු සාදු සාදු සුපින්නතුනි දාරු කන්දෝපම සූත්‍රය අසුර කොට ගනිමින් අද උතුම් ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල ශ්‍රී සෝබිතාරාමාධිපති රාජකීය පඬිත් දර්ශනපති පූජනීය ලියන්ගහවෙල ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ